සූම් එකෙත් ප්‍රශ්නයක් අහලා තියෙනවා මම හිතන්නේ නේද? ඒක මට බලන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා සඳහා නතේ භවං අට්ටමං ආදියන් කියන දේශනා ක්‍රමෙහි දක්වන නියමය නියමය කාම භවය සඳහා පමණක් බවත් මනෝලෝදී සෝවාන් ඵලයට පැමිණ ප්‍රථම ධානය උපදවාගෙන බ්‍රහ්ම පාරිසජ්‍ය භූමියේ උපදින පුද්ගලයා කැමතිනම් පසලොස් පසලොස් රූපාවචර භූමියේ පසලොස් වරක්ද පංච සුද්ධාවාසෙහි අනාගාමී පස්වරක්ද ලෙසින් අකනිටා බබලොෙහිදී රහත්ව පිටීම සිදු විය හැකි බව කෙනෙක් මාහට පැවසුවා. ඔහු පැවසුවේ අභිධර්මාර්ථ සංග්‍රහය සංග්‍රහ විස්තරාත්මක සම්නේ අත්තසාලනී අත්යෝජනා පදසන්නය ආදී ග්‍රන්ථවල ගත්ත විවරණයක් බවයි. එවන් පැහැදිලි කිරීමක් ධර්මයේ සඳහන් වෙනවද මට මතකයි රේරුකාණේ මහානායක හාමුදුරුවෝත් ඔය ගැන සඳහන් කරලා තිබුණා. එතකොට දැන් මේ කාරණා ගැන පැහැදිලි කරනකොට එක් එක් ආචාර්ය මත කියලා කොටසකුත් තියෙනවා. ආචාර්ය මත කියලා කියන්නේ එක එක ගුරුකුල දරන අදහස. එතකොට ඒ ගුරුකුලයේ එතකොට එක අදහසක් හැටියට යම්කිසි කෙනෙක් අනා සෝවාන් ඵලයටපත් වුනොත් සෝවාන් මාර්ගඥානයේහි ස්වභාවය තමයි ඒ ඒ මගට පිළිපන් තැනැත්තා අනුක්‍රමයෙන් අරහත්ත්වය සඳහා අරගෙන යන බව. එතකොට දැන් ඒ තරත්තාගේ මනසේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම අවදි වෙලා තියෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම විසින් මේ පංචස්කන්ධය හසුරවන අර දිශාවට. එතකොට දැන් මෙතන සත්‍යයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නෙමෙයිනේ තියෙන්නේ. ඒ ධර්ම විසින් ඒ දිශාවට හසුරවනවා. ඒතර ඒ අතරතුරේ මේ තනත්තා සමාධිය ප්‍රගුණ කරලා ඒ සමාධියේ එක් එක් අවස්ථාවලට පැමුණුනොත් ඒ අවස්ථා අනුව ඒ තනත්තාට අර බ්‍රහ්මතලවල ඒ ඒ බ්‍රහ්මතලයෙන් බ්‍රහ්මතලයට සැරිසරමින් පවතින්න පුළුවන් කියන බව. එතකොට එහෙම අදහසක් මහානායක හඳුරන් පොතකත් මට මතකයි කොතරද කියලා හරියට මට එකවර මතක් වෙන්නේ නැහැ. උන්වහන්සේත් ඒ අදහස ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් ඒ වගේ යම් යම් ගුරුකුලවල මත තියෙන්නට පුළුවන්. එතකොට ඒවා අපට 100%ක් බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. ඒවා ඊටාම සූක්ෂම ධර්ම. එතකොට තව ටිකක් මම මේ නායක හඳුරතර පැහැදිලි කරන කාරණේ පොඩ්ඩක් අධ්‍යයනය කරලා එතන උන්වහන්සේ කියන මූල ධර්මය මොකක්ද කියන එක මට බලලා හිමින් සරේ කියන්න පුළුවන්.